කණ්ඩායම් දෙකක් ඉන්නවා මාත්‍ය. එක කණ්ඩායමක් ඉන්න නිරෝගිමත්ව සතුටින් ඉන්න කට්ටියව දැකලා බය වෙනවා. සසර බය දැනිලා. ඇයි කියලා ඇහුවාම රජ්ජුරුව මුතුමාකාර සතුටින් ඉන්න අන්තප්‍රොතින සැප සම්පත් වැඩි මටත් මේ වගේ සැප ලැබිලා මට නිවනේ වමනාව නැති වෙලා මම සතරට උරු වුණොත් කියලා සසර බය දැනිලා. සැප විඳින මිනිස්සු දිහා දැකලා සසර බය ඇදෙන කට්ටියක් ඉන්නවා. තව කණ්ඩායමක් ඉන්න දුක් විඳින මිනිස්සු දැක්කම සසර බය දැනෙනවා. මාත්‍ය දෙවනි කණ්ඩායමක් කෙනෙක්. සමහර කට්ටිය හොස්පිටල් එකට ගිහිල්ලා අර පැත්තෙන් ඇවිල්ලා ආන්නේ ආම්දුරනේ මාන වෙනවනම් මොනවද කරන්න ඕනේ කියලා. ඇයි? අර ලෙඩු එල්ලාගෙන ඉන්නවා කපලා කකුල් කපලා කපලා බෑන්ඩේජ් දාලා කෑ ගන්නවා. ඉතින් ඒවා දැක්කාම යට හිතෙනවා මොකද්ද මේ ජීවිතේ? මමත් ලෙඩ වෙනවනේ. මමත් උතන්ට යන්නේ. එකතු කරපු දේවල් එකක්වත් වැඩක් නැහැ. තියලා යන්න එපායි. මේ ලෝකේ ස්ථිර වශයෙන් කිසිම දෙයක් පවතින්නේ නැහැනේ. තරුණියෝ තරුණිය වශයෙන් සිටින්නේ නැහැ. නිරෝගිමත්යි නිරෝගිමත් වශයෙන් සිටින්නේ නැහැ. ඒගොල්ලෝ ලෙඩ වෙනවා. මේගොල්ලෝ වයසට යනවා. අලුත් දේවල් එකක්වත් අලුත් විදිහට පවතින ඔක්කොම දි รา පත් වෙනවා පරණ වෙනවා මේ ලෝකේ කිසිම දෙයක් පවතින්නේ ඒක තේරුම් ගත්ත කිසිම කෙනෙක් එතන රැඳෙන්නේ සසර බය දැනෙන එක ශ්‍රේෂ්ඨයි සසර බය දැනෙනවා කියන්නේ යාට දුක දැනিলা තියෙනවා චතුරාර්ය සත්‍ය පළවෙනි එක ඒකට හේතුව තමයි අපි මේ නාම රූප වල පවතින එක රාතන් වහන්සේගෙන් අහනවා සසර කොහොමද කියලා කියනවා සසර සාමාන්‍ය එකක්. ඒක ප්‍රශ්නයක් නෑ. බය වෙන්න දෙයක් නෑ. ඇයි? උන්වහන්සේට දුක දැනෙන්නේ නෑ. සසරේ දුක දැනෙන්නේ නෑ. දුක දැනෙන්නේ නැත්නම් සසර පිළිබඳව චකිතයක් කම්පාවක් නෑ. අපි සසර තුල ඉන්න නිසා ඒ නාම රූප වල ජීවත් වෙන නිසා ඒ බය දැනෙන්නේ අපට. දැන් මේ ප්‍රශ්නේම අපි ගිහිල්ලා ආනෝ ඉඟන්නේ කි. වාහනයක් නැහැ, ගෙයක් නැහැ, අඹුවෙක් නැහැ, දරුවෙක් නැහැ, වත්කමක් නැහැ, රස්සාවක් නැහැ, යන්නේනමක් නැහැ, දවල්ට කන්නත් නැහැ. දැන් උදේ පාන් කැල්ලක් අම්බලා කාලා තිනවා දවල්ට කියන යට අදහසක් නැහැ. එයාගෙන් සසර බය ගැන ඇහුවම එයා එච්චර බයක් ගැන කතා කරන්නේ නැහැ. එයාට ඒක දැනෙන්න විදියක් නැහැ. පැවැත්මක් නැහැ එයාට. පැවැත්මක් තියෙන හැමෝම තමයි බය වෙන්නේ. ගොඩාක් පෝසත් අය ජීවත් වෙලා ඉඳලා මොනවා රසනීපයක් වෙච්ච දවස හරියට බය වෙනවා. පිල්ටර් වතුර බොන්නේ, net දාගෙන ඉන්නේ, මාස් එකක් දාගෙන උස්ම ගන්න ඔක්කොම පිල්ටර් කරන, උලංගක් පිල්ටර් කරන අය. ඇයි අර දෙපළ වත්කම් දාලා යන්න බෑ. පැවැත්ම වැඩි කෙනාටමලු වැඩිපුර දුක දැනෙන්නේ. පැවැත්ම අඩුම කෙනාටලු අඩුම දුක දැනෙන්නේ. මට මගේ දුකට සාපේක්ෂව ඒක තීරණය වෙනවා මං පැවැත්ම තුල කොච්චරක් ගැඹුරට ඉන්නවද කියලා. නොපැවැත්මට වැඩ කරන්න. ලද දෙයින් සෑයීමටපත් වෙන්න. තියෙන දෙයින් සන්තෝෂයටපත් වෙන්න. අනාගතය ගැන මතු ජීවිතය ගැන බලාපොරොත්තු ඇති කරන්න එපා. හේතුව තාම ඒවා ලැබුණේ නැහැ. හෙලිකොප්ටරයක් ගන්න බලාපොරොත්තු වෙන එක වරදක් නෙමෙයි. හැබැයි හෙලිකොප්ටරයක් ජීවිත කාලය පුරාවටම අම්බ කරලා ගන්න බැරි වුණොත් එයා හැමදාම උඩින් යන හෙලිකොප්ටර දිහා බලලා දුක් වෙනවා. ලෙඩ හැඳේ ඉඳගෙන හඬනවා එයා. ඒකක් මට නෑ කියලා. හැබැයි තියෙන්නේ පුස් සයිකලයක්. ඒකෙන් සායමටපත් වුණොත් එයාට දුක් වෙන්න හේතුවක් නැයි. ගෙදර සයිකලේ තියෙනවා. ටිකට් කපලා ගියොත් මම ඒක පදිනවා. හම්බුණාට පස්සේ බලාපොරොත්තු හදන්න ඕනේ. එතකොට ඒවා කැඩෙන්නේ ඇයි ඒක මේ වෙනකොට සම්පූර්ණ වෙලා ඉවරයි. අපි නැති දේවල් පතනවා. හම්බෙන්නේ නැති දේවල් බලාපොරොත්තු වෙනවා. ලොකු ටහකට එකට නම් ගෙවල් තට්ටු දෙකට හදන්න ඕනේ, උමගයක් හදන්න ඕනේ, පෙඩස්ට්‍රියන් කොසින් එකක් හදන්න ඕනේ. ඒකට මේ පාකින් එක මෙහෙම තියෙන්න ඕනේ. ඒකට දාන්න පුළුවන් වෙන්න ඕනේ වෑන් එකයි, ප්‍රාඩෝ එකයි. ඒ පරිසරයට ඒ පාකින් එක තියෙන්න ඕනේ. අරවන්න පුළුවන් වෙන්න ඕනේ, ගස් හිටවන්න ඕනේ. පොකුණක් හදන්න ඕනේ. මේ විදිහට අපි ලොකුවට ටහකට කරනවා. ලක්ෂ 800ක් විතර ඕනේ. හැබැයි මේ පඩියත් එක්ක බැලුවාම මම අවුරුදු 500ක් රස්සාව කරන්න ඕනේ අරගෙන ගේ හදන්න. ඒවා අපට වැටහෙන්නේ අපි කැමති හොඳ පවුල් වලින් කසාද බඳින්න. ඒක වරදක් නෙමෙයි. හොඳ පවුල් වලින් බැන්දාම ප්‍රශ්නයක් තියෙනවා. එයා ගන්න සෙන්ට් එක සිංගප්පූරුවෙන් එන්නේ. රුපියල් 28000යි. මගේ පඩිය 13000යි. එයාට සෙන් ගන්න රුපියල් 80000 දීලා ෆ්ලයිට් එකෙන් ගිහලා මේ 25000ක් 30000ක් විතර වියදම් කරලා ඒ සෙන්ට් එක අරගෙන ලංකාවට එන්න ඕනේ. සෙන්ට් එකට එමනම් සෙරප්පොට කීයක් ඇයිද? මූණට ගන්න ක්‍රීම් වලට, කොණ්ඩ පිරන පනාවට ඒ මනුස්සයාගේ මුළු දේපළම විකුණන්න ඕනේ මෙයාව එක දවසක් නඩත්තු කරන්න. අපේ පමන, අපේ තරම අපි තේරුම් ගන්න. හැමෝටම කාර් තිබුණාට ප්‍රශ්නයක් නෑ මම පුස් සයිකලෙන් යනවා. ඇයි? ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒ කැපැසිටි ඒ සමාජයට මම ඔරොත්තු දෙන්න ගියාම මං විශාල අමාරු කරනවා. අරෙන් පිනස් ගෙවන්න ඕනේ, මේන් ණය ගෙවන්න ඕනේ, මේන් ලෝන් දාලා හැම පැත්තම ඉර වෙලා. අනිත් අයට සාපේක්ෂව නෙමෙයි මම නඩත්තු වෙන්න ඕනේ. මගේ නිවීමට සාපේක්ෂව නඩත්තු වෙන්න ඕනේ. කොහොම සසරින් නිදහස් වෙන ක්‍රමවේදය. අද ලෝකේ කවුරුත් එයාගේ නිවීමට සාපේක්ෂව නඩත්තු වෙන්නේ අනිත් අයට සාපේක්ෂව. ඔක්කොම iPhone පාවිච්චි කරොත් එයා ගෙවල් විකුණලා හරි කනකර බඩු උකස් කියලා හරි iPhone එක ගන්න. අයි අර සාපේක්ෂව යට ඉන්න ඕනේ. රුපියල් 800 ෆෝන් එක. ඒකෙත් කෝල් එනවා කෝල් යනවා. කියන දේ හැයෙනවා. ප්‍රශ්නේ ඉවරනේ. ඒක යට ලැජ්ජා යාට මදිකමකයි යා මොකම අරවා තිනවනේ අපි ජීවත් වෙන්නේ අපිට ඕන විදිහට නෙමෙයි අනුන්ට ඕන විදිහට පාර මිනිස්සු ඇඳුම් අඳින්නේ ඒගොල්ලන්ගේ පතිවත වයින්නද නෑ මිනිසුන්ට ඕන විදියට අනුන්ට ඕන විදියට ඇඳුම් අඳින්නේ ඇඳුමක් ගත්තාම ලස්සනද කියලා බලනවා දැන් අඳින ඇඳුම මට පේනවද නෑ මට පේන්නේ නෑ කාටද මේ ලස්සනද කියලා බලන අනුන්ට අඳින්නේ හනුන් වෙනුවෙන් ජීවත් වෙන්නේ අනුත් අනිත් අය වෙනුවෙන් බඩමුට්ටු ගන්න හනුන් වෙනුවෙන් උස්ම ටික විතරයි Taman වෙනුවෙන් ගන්නේ සමහර අය ඉන්නවා ඒකත් අනු වෙනුවෙන් ගන්න. ඇයි ජීවත් වෙන්නේ? දරුව දෙන්න ලොකු වෙනකන් ඉතින් ජීවත් වෙලා ඉන්න එපා. එතකොට එයා ජීවිත උස්ම ගන්නෙ තනුම් වෙනුවෙන්. මොකවත්ම නෑ යා වෙනුවෙන්. කොහොමද සසර දුක නිවෙන්නේ? තමන් වෙනුවෙන් ජීවත් වෙන්න ඕන. මම ආත්මార్థකාමීත්වය දේශනා කරනවා නෙමෙයි. තමන්ගේ නිවීම වෙනුවෙන් ජීවත් වෙන්න. මිනිසත් බව ලැබුණේ බොහොම දුර්ලභව. හැමදාම කසාද බැඳ හැමදාම ගෙවල් ලැබුවා. හැමදාම අම්බ කළා. හැබැයි හැමදාම මිනිසත් බව ලැබුණාද නැහැ? හැමදාම මේක හම්බ වුනේ සත්තු කියවල් හදන්නේ කූඩු හදන්නේ කැදලි හදන්නේ ඔය අර්ථනක පැටව දාන්නේ ඒගොල්ලෝ කැම්බීම හම්බ කරගන්නේ ඒගොල්ලෝ ජීවත් වෙන්නේ හැම සතෙක් මේක කරනවා මෙච්චර දියුණු තත්වයකටපත් වෙලා මමත් ඇයි සතෙක් වාගේ කැදලා කදාගෙන දරුවෙක් කදාගෙන කණ්ඩ බොණ්ඩ දීගෙන ඉගිල්ලලා ගිහිල්ලා මොනවාර ටිකක් කඩාගෙන ඇවිල්ලා කවනවා පොවනවා ඒගොල්ලන්ට තටුවා මේ ගිල ගිල්ල යනවා අනේ මගේ දරුවක ඉගිල්ලා ගිහිල්ලා මේ උදේ තිටියනේ අවත කෑම අරගෙන එනකොට මුන් ගිහිල්ලා මුන්ට මේ ඉගිල්ලෙන්න පුළුවන් දැන් ඊට පස්සේ දුක් වෙලා ටිකක් හිතා දාන ආයෙ විතර දාන. එයාට තේරෙන්නේ කලිනුත් විතර දැම්මා. ඒ හැම අම්බෙච්ච පැටනුත් කියන්නේ නැතුව ගියා. දැන් ආගියටක් නෑ. මේ කට්ටියට තේක වෙයි කියලා හැට තේරෙන්නේ එයා නැවත ඒ ඒ විදිහටම කවනවා. ඒ විදිහටම පොවනවා. හරි ආසයි. තටු වලින් වාගෙන ඉන්නවා. එයාගේ දරුවෝ කියලා. එයා දන්නේ නැහැ තටු හාවට පස්සේ ඇගිල්ලෙනවා කියලා. මේ ලෝකයේ මේ ස්වභාවය කවුරු හරි කෙනෙක් තේරුම් ගත්තොත් එයා rahat වෙන උපාසක මාත්‍යා. එයා මේ ලෝකේ නැවත ඉපදෙන්නේ නැහැ. මේ ඔක්කොම දුකයි. කාමයේ පිනවල සෑයීමටපත් වෙච්ච කෙනෙක් ලෝකේ කොහෙවත් හොයන්න නැහැ. අම්බ කරලා පෝසත් වෙච්ච කෙනෙක් ලෝකේ කිසිම තැනක නැහැ. බිල් ගේට්ටු තාම වැඩ කරනවා. කෝටි ලක්ෂයක් විතර ඇතියට account එකේ. පොලිය බිලියන වලින් එන්නේ පොලි. මොනවද යට කරන්න බැරි. එහෙත් ආයතනෙ වැව්වේ නැහැ. තව අම්බ කරනවා. ඒ කියන්නේ මේ සිත සෑයීමටපත් වෙන්නේ නැහැ. ලස්සනම කෙනාවට තමයි පෙම් බැඳිලා කසාද බැඳින්නේ. පාර යනකොට අනිත් අය දිහා බලාගෙන කෙලහලනවා. ඒ කියන්නේ රාගී සංසිඳිලා නැහැ. සැයිමටපත් වෙන්නේ නැහැ. අන්තපුරවල ඉන්න රජ්ජුරුව පාර යනකොට කාන්තාව දැකම යාවත් අරන් යනවා. රාගයේ සැයිමටපත් වෙන්නේ නැහැ. ලෝභයේ සැයිමටපත් වෙන්නේ නැහැ. කෑදරකම සැයිමටපත් වෙන්නේ නැහැ. මිනිස්සු පලිහරගෙන සැනසෙන්නේ අම්බ කරලා සැනසෙන්නේ ගෙවල් හදලා ඉවරයක් නැහැ හැමදාම හදනවා අරක මේට කඩනවා සල්ලි ටිකක් හම්බුනා මේක මේට කඩනවා තවත් එකක් ගෙනල්ලා එතන අට වුණා හැමදාම අදන අවුරුදු 50 කිටන 50ම ගේ හදනවා වාහන අරගෙන සෑයීමටපත් වෙන්නෙත් නෑ මේක පාවිච්චි කරන ඔක්කොම අලුත් වාහන ගන්නකොට මේක අයින් කරලා හයිබ්‍රිඩ් එකක් ගන්නවා ඔක්කොම ජීප් පාවිච්චි කරන මේක අයින් කරලා ජීප් එකක් ගන්නවා මිනිස්සු කෝච්චි ගත්තොත් මෙයාත් කොමරි වේදම් කරලා කෝච්චියක් ගන්නවා ඇයි ඒවා සෑයීමටපත් වෙන්නේ නෑ තියෙන දේ සෑයීමට සංසිඳෙන්න පුළුවන් නම් එයා තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් නෑ ලෝකේ. අවබෝධ වෙන්න ප්‍රත්‍යක්ෂ වෙන වහන්සේගේ අර දේශනාවක මම දැකේ ප්‍රත්‍යක්ෂ වීම සහ ඒකේදී දැන් මේ වතුර කෝප්පේ වතුර කෝප්පයක් නේ. මාත්‍ය කියන්නේ වතුර කෝප්පයක්. දීවට පස්සේ වතුර කෝප්පයක් ඇඟේ තියනවා කියලා කියනවද? ඇඟ ඇඟ තෙතයි වතුර තියනවා. ඇඟේ වතුර තියනවා කියලා කියනවද? වතුර කෝප්පයක් කියලා කියන්නේ නැහැ. ඒක හැංගේ වතුර. එහෙනම් අපි කන කෑම જાති කැම කියලා ගත්තාට ඒවා උනලා ඒවා ඇඟේ හෝජා වෙලා ලේ වෙලා ඒ ලේ මිදිලා මස් වෙලා මස් මිදිලා තෙල් වෙලා තෙල් මිදිලා අස්ති වෙලා අස්ති වලින් ඇට මිදුළු ඇදිලා ඇට මිදුළු වලින් ශක්තිය වෙලා මේ ඔක්කොම කන්වර්ට් කරලා පස්සේ බත් එක නැණි. පළතුරු නැණි ඔක්කොම අතුරුදාන්. දැන් ඒවා කය. ඒවා තමයි මේ මස් බවට තියෙන. බත් එක තමයි මස් මේ ලේ ඒවා ඒවා කෑම මං කාපු කෑම. ඒවා ඒ බවටපත් වෙලා මම බවටපත් වෙලා. එදා බත් අද මම ඇයි ඒ බත් එක දැන් කයෙන් ගන්න බෑ. ගන්නවන මක්තිය කපන්න ඕනේ, ලේ ටිකක් අයින් කරන අත්ති කැල්ලක් ගලවන ඇයි ඒව ඒ බවටපත් වෙලා. ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ අපි වඩන මාර්ග ආගත්ත මාර්ගයේ තේරුම් ගත්ත මාර්ගය අවබෝධ කරපු මාර්ගය තමන් බවටපත් වෙන්න ඕනේ මම එයා බවටපත් වෙන්න ඕනේ පාරේ මිනිස්සෙක් වැටිලා ඉන්නවා කකුල කැපිලා ඕජාව ගලනවා ලේ ගලනවා අපි ගිහිල්ලා ළඟට ගිහිල්ලා ලේ ඕජාව ලෙව කනවද අප්පිරියයි. ඒ පළාතේ මේ මිනිස්සු මොකද දන්නේ ඕමෙන් හරිය ඉරිකිඩයි. තමන්ගේ දරුවගේ අත කැපිලා ලේ යන ටක් ගාලා කට ගන්න. ආ පොඩ්ඩක් නුතම ටගල මේකල කටින් ඒක දිවෙන් කියලා තද කර ගන්නවා ඒක. ඇයි ඒ දරුවෙකුට එම වුණාම? නියපොත්ත පැසවලා කෑ ගන්න කට කටක් ගාලා කටට අර ගන්නවා. අරගෙන එසෙම ටික උරුලා ගන්නවා. සෙම වැක්කේන අර පොඩි ළමයින්ට මාස 3 4 ළමයින්ට ඔටු වැක්කේනවා. අම්මා මොකද කටට තියලා උරලා ගන්නවා තෙම ටික. අරගෙන පැත්තට විසි කරනවා. කෙල ගන්නවා. කිසිම අප්‍රියක් නැහැ. ඇයි පාර යන කෙනෙකුට ඒක කරන්නේ නැත්තේ? මේ දරුවා පිටකෙනෙ නෙමෙයි තමන් බවට පත් වෙලා. තමන්ගේ කයේ කොටසක් බවට පත්. ඒ නිසා මේකක් දැනෙන්නේ නැහැ. ඔඩොක්කුවේ මේ වැසිකිලි කරනවා කිසිම අප්‍රියක් නැහැ. හැබැයි අපි වාට්ටු යනකොට කවුරු වැසිකිලි නැහැ පලාත යන්නේ. මේ මූණ වාගන්නේ නැහැ. නමුත් එතනට යන්න ටිකක් කැමැති. ටිකක් ආක බලාගෙන යනවා. ඒක ටික අප්‍රසන්න. අපේ දරුවා ඔඩොක්කුවේ වැසිකිලි කරනවා. ඒත් උරතල් කරනවා ඒත් වඩාගෙන ඉන්නවා tamam බවටපත් වෙලා ප්‍රත්‍යක්ෂයෙන් දැන් මේක උදාහරණයක් ගත්තේ ඒක ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි ඒක උදාහරණයක් ප්‍රත්‍යක්ෂය කියන්නේ තමන් වඩන මාර්ගය ඒ බවටම තමන්පත් වීම දැනගත්තාම ඒකට දැනුම අවබෝධය කියලා තමයි කියන්නේ මට මේක තේරිලා තියෙන නං අවබෝධය ආගත්තා ඒක දැනුම ආගත්තා දැනුම තේරුම් ගත්ත අවබෝධය ඒක බවට පත් වෙනා ප්‍රත්‍යක්ෂය ඒක බවටපත් වෙන්න ඕන.